හොඳයි පින්වත්නි අද දවසේත් ධර්මදේශනාව මූලික කරගෙන හෝ මේ පින්වතුන් වඩන භාවනා මූලික කරගෙන යම්සී ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. දිනුෂාගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම කලින් සති දෙකකට කලින් ප්‍රශ්නයක් අහුවා. ඒ දිනදා ජීවිතේ වැඩ කරනකොට මට පිටින් පිට සතිය පිටවන්නේ කියලා ඊට පස්සේ වහන්සේගෙන් උපදෙස් ලැබුණා මේ දිගටම සතිය තියාගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ අනුව භාවනා කළා මම කමඨහන් වර්තාවක් ඉදිරිපත් කරනවා. මට කමඨහන් වහන්සේගෙන් කමඨහන් සිද්ධ කරගත්තාම ගොඩක් මේ වීරයක් වැඩෙනවා භාවනාව කරන්න. ඉන්දෙන් තනිව වැඩ කරන වෙලාවට ගොඩක් පහසුයි සතිය දිගටම පිටවන්න. සාමාන්‍යයෙන් කය ගැන හරි සිත ගැන හරි ඉබේටම සිත පිහිටනවා. විටින් විට සිත දැන් කොච්චර බිසි වුණත් මොනතරම් ගොඩක් වැඩ තිබුණත් විටින් විට බලනවා සිත කොහෙද තියෙන්නේ කියලා. එතකොට කෙලෙස් ඇති වුණොත් කොච්චර කලබල වෙලා වුණත් දකින්නවා ඒක මගේ හිතේ වැරද්දක් කියලා දකින්නවා සමහරට ඉතින් ඒක ඒ චිත්තාවේග එකපාරට නැතුව යන්නේ නැහැ. නමුත් ඒක දකින්නවා. කය ගැන හරි හිත ගැන හරි එහෙම නැත්නම් අර නිකන් ස්පේස් නිකන් අවකාශය තුල ඉඳගෙන නිකන් කෙරෙන වැඩේ දිහා බලන් ඉන්නවා හරි ওই තුනෙන් එකක් පවතින ඒක එතකොට මේ සම්හංශ සිතවිලි ඔස්සේ සිත යනකොට වැඩිපුර වෙලා යන්නේ නැහැ ඉක්මනින් සිත එනවා නමුත් නැවත නැවත සිත යනවා අපහු අපහු ගන්නවා මේ හිතේ හිත දිහා බලපුවම හිතේ ප්‍රපංච නැත්තම් කය හරි මනස හරි අවකාශය හරි යන කවර මොකක් වුණත් හිත පැවතුවත් ගැටලුවක් නැහැ කියන අදහසින් සතිය පවත්වාගෙන යනවා. වාඩි වෙලා කරන භාවනාවත් ඒ විදිහටම කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ ආනාපානෙන් පටන් අරන් මුල ඉඳලා අග දක්වා ආනාපානය බලනවා. ඊට පස්සේ සැහැල්ලු වෙලා ලොකු අවකාශයක් මැද්දේ ආනාපානෙ නිකන් දැනීමක් ඇතිලීමක් ඇතිලීමක් කියන වචනයක් එන්නේ නැහැ නිකම්ම මොකක්ද දැනීමක් විදිහට දැනෙනවා. ටික වෙලාවකින් කය කම්පන චංචලත් ඒ අවකාශය තුලම දැනෙනවා. එතකොට මොකක් වුණත් තෝරන්න නැතුව ඒක දිහා බලන් ඉන්නවා. එතකොට සමහර වෙලාවට නිකම්ම අවකාශය දිහා බලන් ඉන්නව අරව දිහා විශේෂයෙන් බලන්නේ නැතුව ඒක මම හිතලා කරන එකක් නෙමෙයි. හිත ඉබේටම එහෙම ඒවට පණින එක ඉබේටම වෙන දෙයක්. එතකොට හිත දිහා බලපුවහම හිතේ ප්‍රපංචයක් නැත්තම් අර කය දිහා බැලුවත් අවකාශය දිහා බැලුවත් හිත දිහා බැලුවත් ප්‍රශ්නයක් නැහැ කියන ඇටිටියුඩ් එකෙන් කරගෙන යනවා. සක්මනත් ඒ වගේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට පය පය ගැන සතිය පිහිටවනවා සමහර වෙලාවට ලොකු ස්පේස් එකක් තුල නිකන් දැනීම් දෙකක් විදිහට කකුල වදින එක බිම වදින එක ගැන අවධානය පවතිනවා. මට හිතෙනවා හොඳයි කියලා. <clears throat> විශේෂයෙන් ඉතින් සකස් කරන්න දෙයක් නැහැ. කියන්නේ අපිට කය දිහා බලලත්, හිත දිහා බලලත් එකාතකින් අර කිව්වා වගේ හිත තුල නුවණක් උපදව ගන්න පුළුවන්. තෙතෙන්දී කය දිහා බලන්න අවශ්‍යයි සමහර වෙලාවට හිත දිහා බලුව ගමන් හිතේ තියෙන කෙලෙස් ඉවත් වෙන්නේ නැත්නම් නැත්නම් හිතට යම් වික්ෂිප්ත වෙලා නම් තාම හිත දිහා බලන්න තරම් ප්‍රමාණවත් තරම් සතියක් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා කියලා Tamanට හැඟෙන්නේ නැත්නම් ඉතින් කයට දාලා ඒක උපදව ගන්න පුළුවන් නැත්නම් ග්‍රවුන්ඩ් වෙන්න පුළුවන් හොඳට නිකන් ආයේ සම්පූර්ණයෙන්ම සෙටල් වෙන්න පුළුවන් Tamanගේ මේ මොහොතට පැමිණෙන්න පුළුවන් ඒක කිසි වැරද්දක් නැහැ ඉතින් මම හිතන්නේ කිසිම විශේෂ ඉතින් දෙයක් කියන්න නැහැ යන විදිහ හොඳයි ඒ කියන්නේ හිත දිහා බලනකොට හිතන්න දැන් අම්මෝ වෙලාවකදී හිතේ සිතුවිලිත් නැහැ හිතත් බොහොම සංසුම් හිතේ හරි පිරිසුදු බවක් තියෙනවා. සංඥා වලින් හිත අපිරිසුදු වෙලා මේ ක්‍රවුඩ් වෙලා එහෙමත් මොකක්වත් නැහැ. නිකන් පිරිසුදු රෙදි කඩක් වගේ හිත පැහැදිලිව තියෙනවා නම් ඒ පැහැදිලි බව තුළ ඉන්න පුළුවන්ද කියලා බලන්න. මොකද අපිට එකපාර්ටම මොකද එකපාර්ටම අපිට 100% පිරිසුදු බවක් ඇති වෙන්නේ නැහැ. දැන් අදත් අපි කතා කරේ සමාධියකදී වුණත් හිත පොඩ්ඩක් යමකට හේතු වෙලා ඉන්නේ. යම් සමාධියකදී වුණත් හිත යම් පමණක සංඥා ගතියක් නැත්තම් වේදනා ස්වභාවයක් ඇසුරු කරගෙන ඒක නිකන් ගෑවිලා ඒක හේතු වෙලා ඉන්න වගේ වෙන්න පුළුවන්. අර අර පිරිසුදු බව පිරිසුදු හිත පවත්නකොට තමයි මේ සියුම් ආකාරයේ හිතේ තියෙන වර්ණ ගැන්වීම අපිට පේන්න ගන්න. හිතන දැන් අපිට අවශ්‍ය වෙනවා රෙද්දක් සෝදලා පිරිසුදු කරන්න. ඒක කලින් නම් අපිට 100% පිරිසුදු සුදු පාට වස්ත්‍රයක්. මේකේ මොනවා හරි දේවල් ගෑවිලා තියුණා. ඒක දැන් අපි හොදනවා. ඉතින් හොදනකොට 100% එකපාරට පිරිසුදු වෙන්නේ නැහැ. නිකන් ලා කහ පාටක් වගේ වුණා ආවා. දැන් සුදුට සුදට සුදු පාට කිට්ටුයි. හැබැයි තාම තියෙන ලා කහ පාටක්. ඒතර මේ ලා කහ පාට සුදු පාටෙන් වෙන් කළා අඳුනගන්න එක අපේ දක්ෂතාවයක්. ඒතර ඒක වෙන් කළා දැනගන්න නම් අපි මේ தත්ත්වය තුළ ටිකක් වාසය කළා. දැන් කොහොමද தත්ත්වය? තව මොනවද මේකේ තියෙන අපරිසුදු දේවල්? මොනවත් තාමත් පහළ වෙන්නේ? කොහෙට තාම මේකේ නැඹුරු වීම් තියෙන්නේ? කියලා ඒක අපිම ඊටාම සියුම් ආකාරයකින් හඳුනා ගන්න අවශ්‍යයි. ඉතින් ඒකට තමයි අපි උත්සාහන්ත වෙන්නේ. ඒකයි ටිකක් එකකින් වෙලාව යන්නේ. කොහොමද මේ தත්වගත නොවෙච්ච පිරිසුදු මනසක් හඳුනගන්නේ? ඒක තුළ වාසය කරන්නේ කොහොමද? කියන එක ටික ටික තමයි අපිට ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. එහෙම අවස්ථා එනවා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඩි වෙලා තියෙන්නේ නැහැ. එතකොට සමහරවිට ඒ වගේ අවස්ථාවක් එනවා. ඊට පස්සේ ආයෙ සිත්විල්ලක් එනවා. සිත්විල්ල දකින්නවා. එතකොට අරව වෙනවා. ඊට පස්සේ ආයෙත් ඊට පස්සේ ඔන්න සිත්විල්ලක් ඇවිල්ලා ඊට පස්සේ සිත්විල්ල ඔස්සේ පොඩ්ඩක් හිතනවා. හිතලා මනින්ම වැඩි වෙලා යන්නේ නැහැ විනාඩි ගණන් ඉන්නේ නැහැ ඊට පස්සේ මතක් වෙලා ආපහු එනවා එතකොට වල සැටිතන අර මේ දැන් එහෙම හිස්තැනක් අර හොඳට පිරිසිදුව තියෙන ඒව අතරට අර විදිහට සිතිවිලියක යන්න අවස්ථා එන්න පුළුවන්ද කියලා ඔව් එනවා එනවා ඒ කියන්නේ කොහොමත් ඉතින් අපේ කියන්නේ අපි කොහොමත් මේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ඡය වෙලා නෙමෙයිනේ මේ తాවකාලික නිදහසක් නෙමෙයි භුක්ති විඳින්නේ ඉතින් එතකොට විтин විට අර යට තියෙන මේ බුබුලු මතුවෙනවා නිකන් අපේ හරියට අර යට තාම ගින්දර තියෙන උඩින් නිවිච්ච දේවල් <laughs> වගේ නෙමෙයි. ඒවා ඔක්කොම යට තාම හැබැයි අඟුරු තියෙනවා. විටින් විට අඟුරු කෑලි මතුවෙන්න පුළුවන්. පොඩි ගිනි දැල්ලක් උඩට එන්න පුළුවන්. ඒක අපේ යුතුයකම තමයි අඳුරගන්න එක. ඒකට දර දාලා මේ පිච්චෙන්න යනවා වෙනුවට ඒකත් නිවෙන්න ඉඩ අරින එක. එතකොට නිකන් පොඩ පොඩ නිවි නිවි යෑමක් තමයි තියෙන්නේ. ස්වාමීනාගේ දැන් ලොකු ලොකු පව් කරන්නේ මම හිතන්නේවත් නැහැ. දැන් සමහරවිට සමහර දේවල් හිතෙනවා දැන් මොන හරි අත්‍යවශ්‍ය නැති දෙයක් කන්න. එහෙම නැත්නම් මොන හරි අත්‍යවශ්‍ය නැති බඩුවක් ගන්න. එහෙම නැත්නම් ඔය ධර්මයේ නොවන දෙයක් YouTube එකේ මොන හරි බලන්න. එහෙම සිතිවිල්ලක් එනවා. ඒකට අපු ගමන්ට අකාර දකින්න මෙන්න සිතිවිල්ලක් ආවා. මේක රාගයක්. මේක මගේ නෙමෙයි නිකක් නිකම්ම දකින්න මේ මම කියලා ගෙන්න ගත්තේ නෑ. ටක් ගාලා ඒක යනවා. හරි. තව ටිකකින් ඔයක ඇවිල්ලා කොනිති ගහනවා වගේ එනවා ටික. ආය එනකොට ආය එනවා කරනවා. ඔහොම සැරෙන් සැරේ ඇවිල්ලා ඇවිල්ලා තමලට අන්තිමට ඒ වැඩේ කරනවා. ඒක ලොකු කමකුත් නෙමෙයි. හරි. ඔව්. ඒක හරි. මොකද ඒ කියන්නේ දැන් ඔය ඔය தත්ත්වය දැන් එකතකින් බුදුරජාණන් වහන්සේ හරිම මානුෂික විදිහට තමයි මේක අපිට කියලා දීලා තියෙන්නේ. දැන් ඔය ඕගතරණ සූත්‍රය කියන සූත්‍රයේදී එක පැත්තකින් අපිට පොඩ්ඩක් නිකන් හිතා ගන්න පුළුවන් බුදුහාඳුරෝ පෙන්නනවා මේක අපිට 100%ක් අංශක 90ට යන්න පුළුවන් පාරකුත් නෙමෙයි. මොකද මේ හිතේ කෙලෙසුත් කෙලස් දැක ගන්න ඕනේ. ඒ වගේමයි එකපාරටම හරියටම එල්ලයටම ආ ගන්නත් අමාරුයි. පොඩ්ඩක් මේ යන පාරට චූට්ටක් ඉඩ දෙන ගතියක් ඇතම් විට ආයි පොඩ්ඩක් හරි ගස්ස ගන්නවා ආයි පොඩ්ඩක් ඉඩ දෙනවා ආයි හරි ගස්ස ගන්නවා අන්නේ වගේ ගතියකට තමයි එකතකින් අපිට හිතා ගන්න වෙන්නේ මොකද ඒක ඉතින් එක පැත්තකින් අපේ අදිෂ්ඨාන ශක්තිය වෙන්න පුළුවන් අපේ තියෙන දුර්වලතාවය වෙන්නත් පුළුවන්. අපිට තාම 100ක් පිරිසුදුකමක්ම තියාගෙන යන්න බෑ. විටින් විට පොඩ්ඩක් ඔන්න ගිහිල්ලා අර පරණ දෙයක් ඇසුරු කරන්න හිතෙනවා තාම. ඒ එන ආසාවට අපි ඊටපු ගමන් ඉඩ දෙනවා. ඒක අපේ එකතින් දුර්වලකමක් කියන්න පුළුවන්. ඉතින් හැබැයි පොඩ පොඩ අපි හරි පැත්තෙත් ඉන්න ඉන්න ඒ දුර්වලතාව ටික මගහැරෙන්න ගන්නවා. හිත තව තව පිරිසුදු වෙන්න ගන්නවා. එතකොට අර දුර්වලතාවලට ඉඩ දෙන ප්‍රමාණය අඩු වේවි. දැන් රිට්‍රීට් එකක වගේ ඉන්නවනේ ඉතින් හිතන්නේ නැහැ. අර ගෙදර ඉන්නකොට නිතර ඉස්මටින් පිටේ තියෙනවා. එහෙම එතකොට තමයි ඉතින්. ඔව්. තමන්ට ඉතින් සමාව දීගෙන හැබැයි තව තව ඉස්සරහට යෑම තමයි ඉතින් කරන්න තියෙන්නේ. එහෙමයි තමයි නේද? හොඳයි හොඳයි. කරන් සන්නයි. ඊළඟට හම් ගැටලුව බද්දචිව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. මම ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ආ ඔව්. ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවෙන් මම අර පසුගිය සතියේ සාකච්ඡා කරපු දේවල් පැහැදිලි කරගන්න ඇත්තටම ලොකු පිටුවහලක් වුණා. ඒ කියන්නේ ධානය ස්වභාවයක් මම කිව්වේ පහුගිය පසළොස්වක පොය දවසේදී ඇසුරු කරපු ආකාරය සහයකින් ගැලවෙන්න අපහසු වූ ආකාරය එතකොට ස්වාමීන් වහන්සේ මට සිත පැහැදුනා එතකොට හොඳටම දැන් මේ ධ්‍යාන ස්වභාවය සිත තුළ පවතින බවත් මම දන්නවා. ප්‍රතිදේශනාවේ පැහැදිලි කරපු ආකාරයට මේ පජානාති කියන එකක් දන්නවා හොඳටම. එතකොට අවශ්‍ය නම් එතකොට දැන් එතකොට ධානය කියන එක මනස ඉදිරිපත් වෙලා පෙන්වන දෙයක් නේ. හ්ම්ම්. ඒ වගේම දැන් ශබ්දය ඕනනම් ශබ්දය. රූප තියෙනවා. එතකොට මේ ඕන එකක් සිතට නිදහසේ ඇසුරු කරන්න පුළුවන් ආකාරයක් තමයි එතන තිබුණේ. නමුත් අර ධානයේ ඇසුරේ සිත ඉන්නකොට ඒක දැන් මම අර කිව්වේ මම උත්සාහ කරේ කොහොමද ඒක විදර්ශනාවට නගා ගන්න කියලා. දැන් අද ඔබ වහන්සේට පැහැදිලි කළා හොඳට. නමුත් එතනදී මට තවදුරටත් තියෙනවා ඒක මොකද මම මේ ආකාරයට කරලා නැති නිසා මම හිතන්නේ මට තාම මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ධානයේ තියෙන සුඛය දැන් ඒක දුක්ඛක් කියලා බුදුන් වහන්සේ අට ආකාරයකට ඒක ගැන කියනවනේ හත් ආකාරයකට ඔව් එතකොට ඔව් හත් ආකාරයකට එතකොට ඒක ස්වාමීන් වහන්සේ එතනදී අපි දුකක් හැටියට ඒක දකිනවා කියලා කියන්නේ එතකොට එතනදී ප්‍රපංච කිරීමක් වගේ දෙයක් නෙමෙයිද නෑ එහෙම කියන්න බෑ ඔව් එතෙන්දී කෙටි කෙටි මඟ පෙන්වීමක් කළා ඊට පස්සේ හැබැයි අපි ඔයක දකින්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ඔතනදී මනස තත්වගත කිරීමක් කරමින් මේක අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියන්නේ මේක නිකන් මන්ත්‍රයක් වගේ මෙතරීමක් කරොත් ඒක ඒක නිකන් තත්වගත කිරීමක් ආයි කන්ඩිෂන් කිරීමක් දැකීමක් නෙමෙයි එකපාරක් දෙපාරක් මේක චුට්ටක් මතක් කරගෙන හිත හැරෙව්වා වෙන්න පුළුවන් හරව ගත්තට පස්සේ කියන්නේ අඩියක් පස්සට ගත්තා අවකාශයේ ඉන්නේ නැතුව ඒකට ලොල් වෙන්නේ නැතුව ඒකට නිකාන්තයක් ඇති කරගන්න ඕන අඩියක් පස්සට ගත්තා ඒකෙන් නිදහස් වුණා දැන් ඉතින් බලන්න ඕනේ මේකේ මේ තියෙන දුක නේද? අපිට පේන්න ඕනේ මේක කැඩෙන බිඳෙන හැටි, වෙනස් වෙන හැටි, අඩු වැඩි වීම සිද්ධ වෙන හැටි. මේකේ උච්චාවච භාවයන් සිද්ධ වෙන හැටි අපිට පේන්න ඕනේ. ඒක අපිට දැනෙන්න ඕනේ. එතකොට තමයි තමා තුළම සාක්ෂාත් වීමක්, තමාටම ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්නේ. මේ බුදුහාඳුරෝ කියපු නිසා නෙමෙයි. බුදුහාඳුරෝ මඟ පෙන්වීමක් කරා. ඔන්න තින් පොඩ්ඩක් බලපන් ඔන්න ඔය ආකාරයෙන් කියලා බුදුහාඳුරෝ කියලා දුන්නා. එතකොට ඔන්න අපි ඒක දකින්න ඕනේ ඒ වෙලාවේදී මේ චෛතසික ධර්මයන් මේ පහළ වෙච්ච වේදනාවන් මේ පහළ වෙච්ච සැපය මේ පහළ වෙච්ච ප්‍රීතිය කොහොමද මේවේ අඩු වැඩිමින් වෙන්නේ මෙහෙම අඩු වැඩිමින් වෙන මෙහෙම ඇතිව නැතිව යන දෙයක් අස්සේ කොහෙද කෙනෙක් ඉන්නේ දෙයක් අස්සේ කොහෙද සාරයක් තියෙන්නේ දෙයක් අස්සේ කොහෙද මමෙක් ඉන්නේ නැත්නම් මෙහෙම තත්වයකින් කොහොමද මම දිගට පවතින සැපයක් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් සැපයක් බලාපොරොත්තු වෙනොත් එහෙනම් මට ලොකු කරදරයක් නේද වෙන්නේ. ව්‍යසනයක් නේද වෙන්නේ. මම නිකන් අනතුරකටපත් වීමක් නේද වෙන්නේ. මේකම ඔස්සේ මං ඉන්න ගියොත්. මේගොල්ලෝ මේ තාම සියුම් අන්දමේ දේවල්. අපි කියන්නේ වල්නරබල් කියන මේවා නිකන් බොහොම ඇතිව නැතිව යන දේවල්. මේගොල්ලන්ගේ මේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ සෑහෙන ප්‍රත්‍ය පහසුකම් තියෙනකොට තමයි මේගොල්ලෝ පහළ වෙන්නේ. ඒවා එකක් හරි අවුල් වුණොත් මේගොල්ලෝ පවතින්නේ නැහැ කියලා අර ඒකේ තියෙන අර කැඩෙන බිඳෙන ගතිය. ඒ පලෝකතෝ කියන්නේ ඒකයි. කොයිතරම්නම් මේවා මේ කැඩෙන බිඳෙන සුළුද කියලා ඒකෙම තියෙන දුර්ලතා ටික අඩියක් පසල අරන් හොඳට බලබලා බලබලා ඉන්න කියලානේ කියන්නේ. ඒක අපි දකින්න. මේක ඒකට මඟ පෙන්වීම බුදුහාඳුරෝ කරන මේ පළවෙනි මුගුර කෙලිම බුදුහාඳුරෝ ගහනවා. කෙලිම කියන ඔන්නතින්ද මෙන්න මේක බලපන්. එතකොට අපි නිකන් ඒක මතක් වෙලා එන්න ඕනේ. ඒ මඟ පෙන්වීම හිතට කරා. හැබැයි ඊට පස්සේ අපි ඉතින් ඒක දක දක වාසය කරන්න ඕනේ. නේද? චුට්ටක් අර විටින් විට හිතට ඒක මේ මතක් කරලා දුන්නට කමක් නැහැ. එතනින් අදහස් වෙන්නේ අපි ප්‍රපංච කරනවා කියලා. නමුත් අපි විදර්ශනාවක් වඩාගෙන අපි ගිය සාමාන්‍ය ඒ ක්‍රමේදී අපි කලේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සම්පූර්ණ සිත නිදහස් සිතක් මුලින් අත්දැකලා ඒ නිදහස් සිත මොනවා හරි අසුරු කරනවා නම් බලන්න. එතකොට සිත විසින්ම දුකක් අත්දැකීමක් නේ. ඒක හරි. ඒක 100ට 100ක්ම දැනෙනවා එයාට. ඒක දැනෙනවා. නමුත් දැන් බැන්නේ දැන් මේක අඩි සමාධියක් මුල් කරගෙන යන කෙනෙක් කොහොමද එතනින් ගැලවෙනවා කියන එක මට ටිකක් තාමත් අමාරුයි. සූක්ෂමයි. ඒක තමයි බුදුහාඳුරුවෝ මෙතෙන්දිත් අර නිකං අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ කියලා කියන්නේ නැතුව දැන් බලන්න එකතකින් මෙතෙන්දී ඒක ටිකක් විස්තර කරලත් පෙන්නවානේ. දුක්ඛ ලක්ෂණය තියත් දැඩි කළක් පෙන්වනවා. බොහොම ප්‍රබලවත් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් අර යෝගාවචරයා තුල උනන්දුවක් ඇති කරනවා. එයාගේ නුවණ තව යොදවනවා. මෙන්න මේකේ දුකක් තියෙනවා. අනිවාර්යෙන් ඕක මෙව කරන්න කියලා පොඩ්ඩක් එම්ෆසයිස් කිරීමක් තියෙනවා ඒතන. එතකොට ඒකටම කියන්නේ සතිය එතනදී ඉස්මතු කරගන්න කියන එක තමයි එතකොට කියන්නේ. නුවණ සතියයි නුවණයි. සතියයි නුවණයි. සතියයි නුවණ. ඔව් ඔව්. අනිත් එක තමයි අනිත් එක තමයි දැන් අනිත් එක තමයි දැන් ඔය සමාධියකට ලොල් වෙන්න තියෙන මේ අවස්ථාව ආසා කරන්න තියෙන ආසාව මේ අවස්ථාව ඉතින් හුඟක් ප්‍රබලයිනේ නේද? ලේසි නෑ ඉතින්. ලේසි නෑ. එතකොට ඒක ASCII ඉන්න හරි කැමැත්තක් හිතේ ඇති වෙනවා. ඒකට ගහන්න හොඳ වේවැල් පාරක්ම ගහන්න ඕනේ. නැත්තම් ඉතින් ළමයා කියන දේ අහන්නේ නෑ. ඔව් ඒ දේම තමයි මම හිතන්නේ දා උනේ මම කිව්වේ මොකද සමාජයේ ඉන්නවා නමුත් ඉතින් අර බාධාවකුත් නැහැ නමුත් මේකෙන් ගැලවිලා ඒක විදර්ශනාවට ගන්නවා කියන එක පොඩි අභියෝගයක් වාගේ පැහැදිලි කරපු ආකාරයට ඒක ගොඩක් තේරුණා නමුත් දැන් මට ඊළඟට තියෙන දේ තමයි සවිනාස ඔය ආකාරයට සමාධිය මුල් කරගෙන භාවනා කරන දැන් අපි හිතමු ආරණ්‍ය වාසී එහෙම භාවනා කරන ස්වාමීන් වහන්සේලාට සමාජ ගැටීම් අඩුයිනේ. හ්ම් එතකොට ඕක ඇසුරු කරගෙන භාවනා කරාට ඒක දැන් පිහිටන ස්වභාවයක්. දැන් අපි හිතමු කොයිද සමාධියත් කොයි විදිහට විදර්ශනා කරලා ඒකෙන් අර කෙලස් වලට අහු වෙලා කෙලස් දකින ස්වභාවයක් ඇත්තටම නෑනේ එතකොට මනෝමූලිකවම නේද එතනදී විදර්ශනාවක් වැඩෙන්නේ කියන එක දැන් අපි නෑ ඒක තමයි දැන් මේ සමාධියේ ඒක තමයි දැන් මෙතෙන්දි පහළ වෙන චෛතසික වලමයි එක අතකින් දුක අනිත්‍ය අනාත්ම ස්වභාවය දකින්නේ නේද එතකොට එයාට බාහිරින් එන දේවල් අවස්ථානුකූලව සමානට බලා ගන්න පුළුවන් වෙයි නමුත් විශේෂත්වය දෙලා තියෙන්නේ මේ සමාධිය තුලින් ගොඩනගෙන උපාදානස්කන්ධයන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම සූක්ෂමයි ඉතින්. ඒක තමයි. සියුම් ඉතින්. ඔව්. නමුත් එතකොට දැන් සාමාන්‍ය අපි හිතමු ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් බාහිර පරිසරයට පිටපාත යනකොට ඒ එන දේවල් අර අර ලබාගත්තු විදර්ශනා වගේ සිතේ සමාධිය මුල් කරගෙන පවතින එකක් එතකොට ඒක ඇසුරු කරමින් අනිත් ඒවා යටපත් කර ගැනීමක්ද එතකොට වෙන්නේ නැත්නම් නෑ මන්නම් හිතනවා ඊට වඩා දැන් අරමුණත් එක්කම ඔව් ඉතලානේ අපි අවබෝධ කරගත්තේ ඔව් ඒක තමයි දැන් මන්නම් හිතනවා දැන් හිතන්න මෙතෙන්දී දැන් මේ අපි භාවනා කරද්දී මේ අවවාදය සිහියට අරගෙන මේ විදිහට කරා ඊට පස්සේ අපි හිතමු හිතේ නිදහසක් එයා භුක්ති විඳිනවා කියලා ඊට පස්සේ ඉතින් එයාට ඕනනම් පුළුවන් මේ නිදහස දිගට පවත්වන්න දැන් නේද අපි ඒ කියන්නේ තනිකර සතිපට්ඨාන ක්‍රමයට අනුගත වෙන්න පුළුවන් අවශ්‍ය නම් අනිසිතෝච විහෙරති කියන එකට යාට එන්න පුළුවන්. ඒතර කිසිවක් උපාදාන නොකර දැන් යාට මාර්ගයක් හම්බුණා, පොටක් පෑදුනා. ඒ ඒ මාර්ගය ඔස්සේ දැන් යන්න හදනවා. මොකක්වත් සමාධියක් අසටවත් යන්න අවශ්‍ය නැහැ. දැන් දැන් වෙන තැනක් අහුණානේ. දැන් මෙයා වෙන වෙන පැත්තකින් යන්න උත්සාහන්ත වෙනවා. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ සමාධිය අසුරෙන් එතකොට අනිශ්චිත ස්වභාවය අත්දැක්කේ මේ මොහොතේ සමාධිස්වත් ස්වභාවයෙන් ගැලවිලානේ නමුත් එතකොට හැබැයි ඒක පවත්වා ගන්න පුළුවන් නම් නේද? දැන් ඒකම අන්නේ පවත්වා ගන්න පුළුවන් ස්වභාවය ඇති කරගන්න නම් ඒ අනිත් ඒවත් එක්කමත් යන්න ඕනේ. යන්න. දර්ශනාවක් වැඩෙන්න ඕන නේද? ඔව් ඔව්. අනිවාර්යයෙන්. ඒක තමයි. යා ඒක බහුලීකృత කරන්න ඕනේ. දැන් මේ විදිහට සමාධිය වැඩුවා, ඒ සමාධිය අනිත් පැත්තට හරවලා, ඒකෙම අනිත් දුක්ඛනාත්ම දැකලා, ඔන්න හිත විපස්සනාවට නම් වල හිත නිදහස් කරගත්තා. අනිශ්චිත වුණා. ආයෙත් සමාධිය වැඩිව ඔන්න හිත අනිශ්චිත වෙනවා. ආයෙත් සමාධිය වැඩිව ඔන්න හිත අනිශ්චිත වෙනවා. දැන් එයාට යම්සි ක්‍රමයක් අල්ලගත්තනේ හිත අනිශ්චිත කරගන්න, නිදහස් කරගන්න ක්‍රමයක් අල්ලගත්තා. දැන් ඊට පස්සේ ඔන්න ක්‍රමේ දැන් ටට්ටක් ගාලා කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ ගැන විශ්වාසයක් ගොඩනගෙන ඔයාට දැන් ඒ ගැන යම්සි පරිචයක් තියෙනවා. දැන් ඔන්න මේ අනිශ්චිත බව අල්ල හිටිනවා පොඩ පොඩ. විනාඩියක් ඉන්න පුළුවන්, අර දෙකක් ඉන්න පුළුවන්, පහක් ඉන්න පුළුවන්. දැන් ඉතින් අර පරණ ක්‍රමයටම හොඳට මේ ඒ තුල දැන් හොඳට පළපදියම් වීමක් නැත්නම් ඒක තුළ වාසය කිරීමක් අනිශ්චිතව වාසය කිරීමක් දැන් එයාට ඉගෙන ගන්න පුළුවන් දැන් ඒතර අර සමාධිය තුළ වාසය කිරීමක් වෙනුවට අනිශ්චිතව වාසය කිරීමකට දැන් එයා එයාගේ භාවනා ක්‍රමය හරව ගන්න ඕනේ හැබැයි සමහරවිට එතනදී දැන් ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් නතනදී වෙන්නේ හ්ම් එතකොට S2 ඒක තමයි සෑහෙන සෑහෙන හරවන්නනවා. සෑහෙන ඒ කියන්නේ සෑහෙන මට්ටමකට ගන්න ඕනේ. නිකම්ම නෙමෙයි. දැන් බන්දුජය මහත්තයා කිව්වා වගේ මුලදී S2 පියාගෙන සමාධියක් කරහා ගිහිල්ලා ඔමක ෂණ මාත්‍ර වශයෙන් අරගෙන ඊට පස්සේ ෂණ ෂණය ගානේ වැඩි කළා. ඊට පස්සේ ඉඳගෙන මේ தත්වය හොඳට පතුරවලා අපි තුන් විනාඩි 5ක් ඉන්න පුළුවන්, 10ක් ඉන්න පුළුවන්, 20ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ආට බලන්න වෙනවා දැන් බැරිද මේ தත්වය මට සක්මනේ දිගන්න? නේද? අන්න ඒ වගේ මේක දැන් අරගෙනත් ගන්න එයා උත්සාහන්ත වෙන්න ඕනේ. නිකන් නිකන් වෙන එකක් තමයි නෑ. ඒකෝර ඒක තමයි මම බැලුවේ. එතකොට ආපහු ස්වාමීන් වහන්සේ ඇත්තටම නම් වෙන්නේ ඉතින් අපි අර දැන් මුල ඉඳලම අපි විදර්ශනාව වඩපු පැත්තට යන් හැරෙන්නවා. ඔව් ඒකනේ. ඔව් සමත පුබ්බංගම විපස්සනා කියන්නේ ඒකනේ. දැන් ඉතින් විපස්සනාවට හැරෙන්න ඕනේ. ඔව් දැන් සමතෙන් තමයි ගියේ. ඒ පැත්තට ඔව්. ඒ කියන්නේ නිවනේ ස්වභාවය හිත දකින එක විතරමයි එතනදී. ඔව් එතන අර පිළිසි මේ වගේ දෙයක් තමයි අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ කියන. අන්න හරි. ඔව්. සියලුම ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වයේ ඉන්නකොට ඒක පුරුදු කරනවා කියලා කියන්නේ ආයි මුල ඉඳලම කරන්න. ඔව් ඉතින් අර හැබැයි ඉතින් අර මෙතනින් ඕපනින් එකක් ඇවිල්ලා තියෙන නිසා මෙතනින් නිදහසක් ලැබලා තියෙන නිසා දැන් ඉතින් ඒක යාගේ නිකන් ස්ටේජ් එක වෙනවා. ඒක ස්ටේජ් එක වෙනවා. ඒක ඉතින් තමයි දැන් සටන ගෙනියන්න තියෙන්නේ. එහෙම. ඔව්. පැහැදිලි ස්වාමීන් වහන්සේ මම හිතුවා ඇත්තටම දැන් ඔබ වහන්සේ අද පැහැදිලි කරපු ආකාරයට සමාධිය ඔස්සේ මේක කොහොමද කරන්නේ කියලා මම ඉදිරියේදී පොය දවස්වලදී පොඩ්ඩක් සාකච්ඡා කරන්න හොඳයි හොඳයි හොඳයි හොඳයි අත්දැකීම පැහැදිලි කරන්න හොඳයි හොඳයි හොඳයි හොඳයි දෙවන් සර්ණයි ඔබ වහන්සේ නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා හොඳයි හොඳයි හොඳයි දෙවන් සර්ණයි දෙවන් සර්ණයි ඊළඟ දහම් ගැටලුව සංඝයාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන්වහන්ස. ඔව්. අද මේ ධර්ම දේශනාවෙන් මේ තිබුණු හුඟක් මේ ගැටලු මගහැරුණා. දැන් මේ බන්දු ජීව මහත්තයා කියපුවත් ඒවට එකතු වෙන්න ඇති එතනදි සාකච්ඡා වෙච්ච දේවලුත් හැබැයි ස්වාමීන් වහන්සේ මම ප්‍රායෝගිකව අත්දකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ හොඳට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනකොට මේ ඔය අනිසිතෝච විහෙරති කියන මට්ටමේ මේ කාලය වැඩියෙන් ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සමත පූර්වාංගයේදී අපි ලබන විදර්ශනාවේදී ලබන මේ தত্ত্বය ඒක මේ බල සම්පන්නයිද ශුෂ්ක විදර්ශනාවට වඩා ඒ කියන්නේ දැන් සමතේකින් ලැබිලා තියෙනවානේ මනසට ලොකු බලපෑමක් එක විදිහකට ඉඳීමේ හැකියාවක්, එක විදිහකට දිගට ඉඳීමේ හැකියාවක්. එයාට අරමුණක් දුන්නාම ඒ අරමුණ තුළ පැයක් ඉන්න පුළුවන්. ආයි වෙනස් වීමක් නැහැ. එන්නේ එහෙම පුරුද්දක්, එහෙම කුසලතාවයක් එයා ආගෙන අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට තමයි දැන් අරමුණ ඉවත් කළා. දැන් මොකක්වත් ඇසුරක් නැහැ. ඒතර ඒ ඇසුර තුලත් එයාට දිගට ඉන්න පුළුවන්. එහෙම වේවි. මොකද කියන්නේ මේ සමතේ තියෙනවා ඔන්න ඔය මේ එකාතකින් ආනිසංශයක් එයාට මොකද්ද අල්ලලා දුන්නේ? අල්ලපු තැන ඉන්නවා එයා. ආයි කරදර කරන්න යන්නේ නැහැ, කලබල කරන්න යන්නේ නැහැ, විසිරීමක් නැහැ. එතනම නිකන් වඩලා ඉන්නවා. අන්න එහෙම ගතියක් තියෙනවා. ඒතකොට එහෙම තැනත්තට ගාන්ට දැන් මේ සමාධියේ ඇසුරත් අයින් කළා. එතන තිබිච්ච සංඥා, වේදනා, සංස්කාර ඒවත් ඉවත් කළා හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැති තත්යකට ගත්තා නම් ඒකෙත් දැන් එයා ඉඳීවි. ඒ නිසා ඒ ලැබපු අභ්‍යාසය පුහුණුව කෙනෙකුට නුවණ පාවිච්චි කරලා ප්‍රයෝජනට ගන්න බැරි නෑ ඉතින්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ ආත්ම භාවයේදී මාර්ගය කොතරම් වඩා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැනේ. ඒක නිසා ඔය දර්ශනා කරන වෙලාවට නැතුව අපි ඔය ධානාංගත් ටිකත් එහෙම එහෙම සමාධියල හිටියොත් ඒක ගැටලුවක් වෙනවද? ඒක ප්‍රයෝජනයක් වෙයිද ස්වාමීන් වහන්සේ? මට නම් හිතෙනවා ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් අපි මෙතන නුවණ දියුණු කරගත්ත තරමටනේ කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ. දැන් හිතන්න දැන් අපි කතා කරනවා දැන් ඔය කියන සංයෝජන ප්‍රහාණයක් ගැන. ඒතර මේ සංයෝජන ප්‍රහාණය කියන එක නුවණට අදාළ වැඩක්. ඒකට සමාධියේ යම්කිසි රුකුලක් තියෙන්න ඕනේ. කතා දෙකක් නැහැ. නමුත් ඒක දැක දැක ප්‍රහාණය කරපු තරමට තමයි ඉතින් අපේ යුද්ධේ ඉවර වෙන්නේ. අපි බංකරයක ඇතුළට වෙලා හිටියා කියලා යුද්ධ ඉවරන එකක් නැහැ. අපි ශක්තිමත් නම් එළියට වෙලා ගහන්නයි තියෙන්නේ. යුද්ධයට යන්නයි තියෙන්නේ. අන්න ඒ වගේ ඒ නිසා මුගත් දුරට ඇතම් ගුරු සාමීන් වහන්සේලා විශේෂයෙන්ම ඔය සමාධියේ ඉඳීම නෙමෙයි අගය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සරල මතු පිටක ඉඳගෙන පුළුවන් තරම් කෙලස් ප්‍රහාණයට උත්සාහවත් වීමක් තමයි මතු කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය මේ තායිලන්තයේ අජාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විශේෂයෙන්ම බරපතල විදිහටම කියනවා අතම්මේතාවයක් දිනු කරන්න ඉන්න සරල සමාධියක. සමාධියක් ඇසුරු නොකර ඉන්න. එච්චර. කියන්නේ මතු පිටක ඉන්න. කියන්නේ මෙච්චරයි මතු මේ කියන්නේ ප්‍රධාන වශයෙන් මතු කරනවා ඒක. يعني මතු පිට හිත පවත්තන්න. එතකොට තමයි හිත හරි වළඳට බල. හිත තනිකරම කෙලස් එක්ක කෙලස් වලට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ කෙලස් මතු වෙන්න. සමාධිය ආරක්ෂාවක් නැහැ. එතකොට ඔන්න කෙලස් එන්න පුළුවන්. හැබැයි දක්ෂ යෝගාවචරයා ඒ එන එන කෙලස් එතන එතන දැක දැක කප කපා ප්‍රහාණය කර කර යෑමක් කරන්න පුළුවන් නම් එයාගේ ගමන වේගවත් වේවි. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ දෙවන් සර්ණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව අයන්ත ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨං සුද්ධ කරගැනීම සම්බන්ධ සර්ණාංශ. ඔව්. සක්මන් භාවනා කරනකොට ඒක නිහඬ බවක් එක පටන් ගන්නවා ඊට පස්සේ ස්පර්ශාර බොඳ වෙන ස්පර්ශයට යන්නේ නැහැ ඒ කියන්නේ හිතට හිත දිහා තමයි බලන්නේ හරි සිතවිලි දිහා එතකොට සිතවිලි දැන් වෙනදටත් වඩා ගොඩාක් ඈත් වෙලා අර හැම සාමාන්‍යයට හඩක් ඇහෙනා වගේ තියෙන නිහඬ සියුම් වෙලා ගොඩාක් හීනයට හෙන්නේ ඒ සමහර වෙලාවට ලං වෙලා බලද්දි මේ මේ මේ කියන එක කියන අනිත් සමහරට අපහැදිලි ඒ වගේ ඊට පස්සේ ඒ දිහා බලන් ඉන්නවා එතකොට ඒ විදිහමක් වෙනවා ඇවිදීමක් වෙනවා කියන්නේ නිහඬ පවත් එක්ක ඒක ඒක ඒ කියන්නේ ඒක වෙනවා ඉබේ වෙන එකක් වෙනවා හරි එතකොට අර සිතුවිලි සමහරවිට ඒ කියන්නේ ඒ මුකුත් ඒ කියන්නේ නිශ්ශබ්දයි ඒක සිතුවිලි මේ කියන්නේ يعني නිහඬම් බවටම යනවා එහෙම ගිහිල්ලා කකුල් වලට අර බරගතිය ඇවිල්ලා එකපාරම මේ සක්මන නවතිනවා එතකොට මම ඉඳ ගන්නවා එතකොට අර අර කියන මේ නොයලුණු කියන්නේ ඉඳගත්තාම අර කියන කිසිම දෙයකට ඇවිල්ලා නැහැ දේවල් ඇහෙනවා කරන ඔක්කොම වෙනවා මොහොත ඒ මොහොතේ යනට ඇලිලා නැහැ වට. ඒ වගේ ස්වභාවයක ඉන්නවා එතකොටම. හ්ම්. පරයන්කට ගියාම දැන් නිහඬ බවත් එක තමයි පටන් ගන්න. එතකොට ඊට පස්සේ අර ආයේ සිතුවිලි වලට තමයි යොමු වෙනවා. බොඳ වෙච්ච සිතුවිලි සමහරලාට එකක් දෙකක් වගේ එනවා. එතකොට ආවහම සමහරවිට බලපු මේ ටික වෙලාවක් යනකොට ඕනකමක් එනවා ඇතුළතින් ඒව නැතුව ඉන්න ඕනකමක් වගේ එක්කනේ සිතුවිලි දැන් මේ යන්නේ ඉන්නේ සිතුවිලි ඒවත් නැති ස්වභාවයකට යන්න වුමුණාවක් වගේ. එතකොට වෙන්නේ අර හිතුවිලි පටන් ගන්න තැන තියාම බැලිලක් වගේ එකක් වෙනවා. එතකොට ඉබේම ඒ සිතු ඒ සිතුවිලි එතරම් බොඳ වෙන්න ගන්නවා. බොඳ වෙලා බොඳ වෙලා එකපාරම ඊට පස්සේ එන ස්වභාවයක් අර ඇලුන් නැති ස්වභාවයක් එනවා. ඒ ඇලුන් නැති ස්වභාවය ඒක නිකන් දේවල් ඇහෙනවා. ඒ කියන්නේ ඇහිීමක් තියෙන ඒවට ඇහිලා නැහැ. ඒ කියන්නේ මේ නිකන් ගලා යන ස්වභාවයක් වගේ කියන වචනෙන් කියන්න බෑ. ඒ කියන්නේ කොටසකට යනවා. දැන් මේ ස්වභාවයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඕනකමක් ඇතුලෙන් දැන් මේ ස්වභාව එකපාරම කැඩෙට තැන් එනවා. සියුම් වෙන සිත බොඳ ඒ සියුම් වෙන බොඳ වෙන සිතුවිල්ලකින් කැඩෙනවා. එතකොටම දැන් ඉස්තරට වඩා ගොඩාක් සියුම් මේ වෙන එක අත්දැකීම. එතකොට ගොඩාක් බලන්න ඕන තව ටිකක් සියුම් කරලා. එතකොට අර මේ සියුම්ම පොඩි පීඩාවක් වගේ අඳුන ගන්නවා. ඒ කියන්නේ අර අර ස්වභාවයේ කැඩෙන හින්දා ඇතිවන පීඩාවක් කියන එක. අර කියන්නේ නොයලුන ස්වභාවයේ ඉන්න බැරි වුණා කියන එකම ඊට පස්සේ කරන වැඩේ දැන් තේරෙනවා දැන් මේ ස්වභාවයේ මම කියන්නේ තියාගන්න බෑනේ. එහෙම දිග දිගට ඇතුළත වමනාවක් තිබ්බට. එතකොට මේකත් කැඩෙනවනේ කියන එකට දැනුවත් වෙලා ඉන්නවා. එතකොට සමහර වෙලාවට අර ස්වභාවයට යන අවස්ථාවක් තියෙනවා නැත්නම් සියුම්ම සමහරට සිතුවිලි බොඳ වෙන සිතුවිලි එන වගේ ස්වභාවයකින් ඉන්නවා පටියන්ක ඉගෙන වෙනවා. ඒක තමයි කොටස තියෙන්නේ. ඔව්. අවුලක් නැහැ. ඒක හොඳයි. ඒ කියන්නේ සියුම්ම සිද්ධ වෙන දේ අත්දකලක් තියෙනවා. හොඳ සියුම් නුවණක් එක්ක ගිහිල්ලා තියෙනවා. ඒක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අර එදිනෙදා කියලා වෙනසක් කරන්න බැසනවා. දැන් ගොඩක් වෙලාවට කයේ දේවල් වෙනවා. ඒක පසුබිමක් වෙලා දේවල් ඒක මනිග මේ විසන්ති වෙනත් වගේ නිකන් සමහරවිට තේරෙන්නේ නැහැ මොකද්ද මට තේරෙන්නේ කියන්නේ මොකක් සතිය වුණා තියනවද නැද්ද මොකුත් මේවක් නැහැ අර බොඳ වෙන සිතුවිලි වලට තමයි සමහර ගොඩක් වෙලාවට මෙයා වෙන්නේ එතකොට සිතුවිලි සමහරලාට ඇලුන නොඇලුන ස්වභාවයෙන් ඉන්නවා සමහරලාට අර ඒ කියන්නේ ටග්ගාල බැලි එහෙම බලනවා බලනකොට ගොඩක් වෙලාවට එහෙම සිතුවිල්ල එකක් දැකලා ටග්ගාල ආයෙ නිහඬ බවට යනවා හරි ඒ නැත්නම් සමහරලාට එහෙම එකපාර පැලිලක් වෙනවා. ඒ කියන්නේ බැලපු ගාම මේ හිත වෙන හොඳ වෙලා යනවා. ඒ කියන්නේ මුලින්ම. ඒක තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඔව් අනිවාර්යයෙන්ම. ඒ ගැටලුවක් නැහැ. මොකද්ද? ඒ කියන්නේ දැන් අපි සතිපට්ඨානයක් තුළ හොඳට එහෙම හැසිරෙන්න හැසිරෙන්න يعني සිතුවිලි වල බලය බිඳෙන්න ගන්නවා. විතර්ක වල බලය බිඳෙන්න ගන්නවා. يعني හැරිලා බලනකොට ඉතින් ඒගොල්ලෝ බොඳ වෙලා, දුර වෙලා, ෂය වෙලා යනවා. ආහිත විවේක වෙනවා. ඒ විවේකයේ තමයි දැන් බහුල වෙන්න පටන් ගන්නනේ. මේ විවේක ස්වභාවයක් තුළ නැත්නම් නිශ්ශබ්ද භාවයක් තුළ ඇතුළත සංසිඳීමක් තුළ සාමකාමී බවක් තුළ හිත රැඳෙන්න ගන්නවා. ඉතින් එතන තමයි ඒකාතකෙන් හිතා ගන්න තියෙන්නේ. දැන් අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන උද්දච්ච කුක්කුච්චයක්නේ. හිත විසිරෙනවා. හිතට එක විදිහකට ඉන්න බෑ. හිත නිපුදුම දැඟලිල්ලක් තියෙන්නේ. එහෙමත් නැත්නම් හිත රිග්‍රෙට් කරනවා. හිත මොකක් හරි වෙච්ච දෙයක් අල්ලගෙන තාම පසුතැවෙනවා, කල්පනා කරනවා, අරක වෙනවා, මේක වුණා කියලා. ඉතින් ඒ හිතේ පුදුමාකාර කංකරච්චලයක් තියෙනවා. ඉතින් ඔන්න ඒවා නිකන් අඩුවෙවි අඩුවෙවි යන්න ඕනේ. හිත නිකන් ඉන්නවා දැන් කූල් එකේ ඉන්නවා. සෑහලෙන් ඉන්නවා. සතුටින් ඉන්නවා. මුකුත් නොකර ඉන්නවා. මුකුත් නොකර ඉන්න පුළුවන් එයාට දඟලන්න නැතුව. දැන් අපිට හුඟක් වෙලාට වෙන්නේ මේ මුකුත් නොකර ඉන්න තේරෙන්නේ නැහනේ. ඒකනේ දඟලන්නේ. එක්කෝ සින්දුවක් අහන්න ඕනේ, එක්කෝ චිත්‍රපටියක් බලන්න ඕනේ, එක්කෝ මොකක් හරි වැඩක් කරන්න ඕනේ, එක්කෝ සිලෙන්ති ටිකක් අහන්න ඕනේ, එක්කෝ උදැල්ල අරන් යන්න ඕනේ, නැත්නම් වඩු වැඩක් කරන්න ඕනේ, නැත්නම් සින්දුවක් කියන්න ඕනේ, නැත්නම් කාත් එක්ක හරි කතා කරන්න ඕනේ, ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න ඕනේ. හිතේ විසිරීම. අපිට හිතට ඉන්න බෑ එක විදිහට ඉන්න බෑ. සැහැල්ලුවෙන් තෘප්තිමත්ව වාසය කරන්න උදේකලාව විවේකයෙන් වාසය කරන්න යාට දන්නේ නැහැ. ඒක තමයි දැන් එහෙනම් ඉගෙන ගන්නවා. පොඩ පොඩ එයා අඳුර ගන්නවා මට ඉන්න පුළුවන්. කවුරුවත් ඇසුරු කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම කිසි අසහනයක් ඇත්තෙත් නැහැ. අතෘප්තිකර බවක් ඇත්තෙත් නැහැ. සියල්ල ලැබුණා වගේ හොඳ මේ සතුටකින් සැහැල්ලුවකින් වාසය කරන්න පුළුවන්. <clears throat> දැන් එතකොට ඒකනේ බුදුහාඳුරෝ <clears throat> සූත්‍රවල දේශනා කරන්නේ. විමුත්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතං සන්තුසිතත්තාන පරිතස්සති. විමුත්තත්තා ඨිතං නිදහස් වුණා හිත එයා නතර වුණා. දැන් එහෙම එහෙම එහෙ කොහෙවත් දුවන්නේ නැහැ. ටිතත්තා සංසුසිතා. ඒ නතර වෙච්ච හිත හරි තෘප්තිමත්ව ඉන්නවා. සතුටින් ඉන්නවා. සන්තුසි තත්තාන පරිතස්සති. හිතේ කිසිම පරිතස්සනාවක් නැහැ. අරයට යන්න ඕනේ, මේට යන්න ඕනේ, අරක් කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අතීතයට යනවා, අනාගතයට යනවා. එහෙම ඇජිටේෂන් එකක්, එහෙම දැඟලිල්ලක්, පීඩාවක්, පෙළීමක් හිතේ ඇත්තේ නැහැ. හරීම තෘප්තිමත්, හොඳට සැහැල්ලුවෙන් ඉන්නවා. ඒක ලේසි නැහැ කියන්න නම් ලේසි. නමුත් අපේ හිතේ ආශ්‍රවයන්, අනුසේ ධර්මයන් යට ඉඳන් බුබුලු දාන තාක්, යට ඉඳන් හිත උසි ගන්නවන තාක් ඕක කරන්න ලේසි නෑ. ඔව්. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි පොඩ පොඩ තේරුම් ගන්න තියෙන්නේ. මට ඉන්න පුළුවන් නම් මේ විදිහට මොකක්වත් ඇසුරුත් නොකර හිත වර්ණ ගන්නවන්නේත් නැතිව, දඟලන්නේත් නැතුව, හරිම සාමකාමීව, තෘප්තිමත්ව කියන්නේ තෘප්තිමත් බව අතිශය වැදගත්. ඉතින් අපිට තියෙන අපිට පුළුවන් ඕනනම් හිර කරගෙන සමාධියක් අස්සරින්ගෝගෙන වීරයෙන් දැඩිව දඬු අඬුවකට අල්ලගෙන යා නිශ්චල තියන් ඉන්න පුළුවන්. ඒකත් එක ආකාරයක් තමයි. නමුත් බුදුහාඳුරෝ පෙන්වනවනේ වෙන පැත්තක්. ඔකේ පෙන්නනවා මේ මට දැන් මේ වචනේ මතක් වෙන්නේ මේ කියන්නේ මේ සංස්කරණ කළා හිතට නිග්‍රහ කිරීමකින් තොරව මේ පවත්වා ගැනීමක්. හිත බල කළා හිර කළා දැඩි කළා නෙමෙයි දැන් හිතම ඉන්නවා දැන් එයාගේ සැහැල්ලුවෙන් එයාම සතුටින් ඉන්නවා එයාම නිකන් කෝල් එකේ ඉන්නවා අපේ ලොකු විධානයකින් තොරව ඉතින් ඒ කියන්නේ එයා තුල යම් නුවණක් දිනු වෙලානේ එයාට තේරිලා මොලේ පෑදිලා ඉතින් අපි මොලේ පෑදෙනකන් ඉතින් නුවණ දිනු කරගන්න අවශ්‍යයි ඉතින් ඒ චන්නා සිතුවිලි ගොඩාක් සියුම් වුණා ස්වයංසර අඳුර ගන්න අපහසුයි. එතන පොඩි වෙහසක් සමහරවිට දැන් ඒක අතාරලා යනවා. ඒ කියන්නේ දැනුවත් වෙනවා මේ මේ කියන්නේ ඒක කරන්න දෙයක් නැහැ නිතරම යමක් කරන එක හරි සත්‍ය කියන්නේ. ඔව් ඒ කියන්නේ කොහොමත් ඉතින් ඔතන අතහැරීම් පැත්තකට ගියාම සිතුවිලි සිතුවිලි නිකන් නන්නත්තර වෙනවානේ. අපි දැන් හිතන්න සියුම් සිතුවිල්ලක් ආවා. හැබැයි අපි ලොකුවට එයත් එක්ක ඔට්ටු වෙන්න ගියේ නැහැ. අපි අත්හැරලා දැම්මා. අපි වෙන අතක් බලාගත්තා. එතකොට දැන් එයාට යන එනමන් නැති වෙනවනේ. දැන් අපි එයාට සහයෝගයක් දැක්වුවොත් එයා දිහා බලලා එයාට අහු වුණොත් හෝ එයා පන්නන්න දැඟලුවොත් හෝ ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. එයා ඉතින් ඔය පිටපාරෙන් ඇවිල්ලා ගියා. මට ගාණක් නැහැ. ඉතින් මම ඉන්නවා මගේ පාඩුවේ. සවිනවස් ඒ කියන්නේ ඉස්සරට වඩා ගොඩාක් සිව් වෙලා තියෙන එක තමුර ගන්න බෑ. ඒ ස්වභාවය ගැන මම කියන්නේ. ඒක ඒ වගේ. මට නම් හිතෙනවා දැන් මේ විවේක తত্ত্বය වැඩි වෙන්න වැඩි වෙන්න සිතුවිලි කොහොමත් අඳුර ගන්න බැරි වේවි. මොකද ඒ තරම් මහා ප්‍රබල සිතුවිලි නෙමෙයි එන්නේ ළඟට එන්නේ නැහැ වැඩි කට්ටිය. ඈතින්ම යනවා. ඉතින් එතකොට මොකද ආවේ කියලා අල්ලගන්න අමාරුයිනේ. හිතන්න හිතන්න දැන් අපි ගෙදරට ඉස්සර නම් ඔන්න කට්ටිය ඔක්කොම ආවා. ඇතුළටත් ආවා, දොරනුත් ආවා, ජනෙලනුත් පැන්නා. හරි එහෙම නැහැ. දැන් ඔන්න අපි හොඳට ආරක්ෂාව තර කරලා බලන් ඉන්නේ. ඉතින් ගේට්ටුව ගාවට විතරයි දැන් එන්නේ. ගේට්ටුවත් අහලා නම් තියෙන්නේ නේද? තට්ටු කරලා යාවේ. ඉතින් එච්චරයි. කවුද ආවේ කියලාවත් දන්නේ නැහැ. එළිය ඉඳන් කතා කරලා යනවා යන්න ඉතින් ගේට්ටුව අරින්නේ නැහැ. ඒක මතමයි සරන්ස හොඳයි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි ඊළඟට හම් ගැටලුව විශාකට ඉදිරිපත් කරන්න පුළුවන් පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි. ඔව්. ඔව් අනිත් ඔබ වහන්සේගේ ධර්මදේශනාව ඉතාම ලස්සනට කරනාද? එතන අර අනිශ්චිත ස්වභාවය කියන එක මට නම් හිතෙන්නේ දැන් පජහ අර පජහති කියන එකනේ දැන් ඔය මම මගේ කරගන්න නැතුව දකින දැක්මක් බලන එකක් නේද ස්වාමීන් වහන්සේ ඔය අනිශ්චිතව ඉන්නවා කියන්නේ. ම්ම් ඔව් ඒකත් එක කෑල්ලක්. ඒ කියන්නේ එතන එතන ඉඳගෙන අහංකාර මමංකාර මානානුසය කියලා ඒ ටික හිමීට හිමීට දැක දැක අතෑර අතෑර යන්න ඕනේ තිබු. අතන අරම ඉන්නකොට යම් යම් දේවල් මතක් වෙවි කෙනෙක් හැදෙන්න ඉඩ තියෙනවා මම එක් හදන්න ඉඩ තියෙනවා. ඒක තේරුම් ගනිමින් ඒකත් වළක්වාලමින් යන්න ඕනේ තිබු. එහෙමයි. නැත්නම් මේ අනිශ්චිතව ඉන්නවා කියන්නේ මොකක්වත් මොකක්වත් කරන්න නැතුව ඉන්න එකම නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ දැන් ආශ්‍රිත වෙන්න කියන්නේ දැන් මේ එන ඒවා හොඳට දැක දැක සතිය සම්පජඤ්ඤයත් එකම තියෙනවා දැන් මේ එකක්වත් දැන් හේත් කොම හේතු වලින් ඇති වෙලා නැති වෙන බව දැක දැක දන දන වාසය කරනවා ඉදීමක් නෙමෙයි ඒක නේද ඒක හරි ආනපනසත් සූත්‍රයේ අන්තිමට තියෙන්නේ ඒක හරි දැන් හිතන්න මොකුත් ආවේ නැහැ කියලා පොඩි වෙලාවකට දැන් මොකද කරන්නේ ආ එහෙම එන්නේ නැතු වෙන්නේ නැහැ නේ සෝම එන්නේ නැති එකක් එන්නේ නැති එකක් තියෙනවා කියලා හිතනවනේ <laughs> නෑ ඒක තමයි එතෙන්දී හිතන්න නැතුව ඉන්න ඕනේ ඉතින් එන්නේ නැති දැන් ආවේ නැත්තම් අපි ගිහිල්ලා ඉල්ලගෙන එකන් එන්න අවශ්‍ය නැහැ පාර යන අය වගේ එකගෙන ඇවිල්ලා ඒ ඇතුළට දාගන්න අවශ්‍ය නැහැ ඔව් ඒක හරි සමහරවිට දැන් එනවා ඉතින් දැන් මේ බලන්නේ දැන් මොකක් හරි බලන්න ඒක ඒක තමයි <laughs> આવොත් බලනවා ආයෙ නැත්තම් නිකන් ඉන්නවා <laughs> ආයෙ නැත්තම් අපේ පාඩුවේ ඉන්නවා එහෙමයි හරි ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරගෙන <laughs> තමයි මොකද හුඟක් කලාට අනිශ්චිත කියලා මොකක්වත් ඒ කියන්නේ මොකක්වත් ඒක මම හිතන්නේ එච්චර මේ ටිකක් වැඩි මේ අර කොහොම කරගෙන යන්නකො මට පස්සේ තමයි ඔව් කොහොම කරගෙන යන්න සමහර විට කවුරුත් නැවිත් ඉඳීවි සමහර විට කාලයක් යනකොට. දැන් ඔහොම කරගෙන ඔහොම කරගෙන යනකොට කාලයක් යනකොට සමහර විට නිකන් සිතවිල්ලක්වත් ඉදිරිපත් නොවි හිත සම්පූර්ණයෙන්ම සංසුන් වීමකට යන්න ඉඩ තියෙනවා. පූර්ණ නිශ්ශබ්දතාවයකට යන්න ඉඩ තියෙනවා. එතෙන්දී දඟලන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව එහෙම පොඩ්ඩක් ඉන්නයි තියෙන්නේ. අර නිකන් නිවෙන්න දෙන්නයි තියෙන්නේ. බබාට නිදා ගන්න දෙන්නයි තියෙන්නේ. හැබැයි නිදා ගන්න තහනම් මේ කියන්නේ නින්දට වැටෙන්න තහනම් අවදියෙන් සැහැල්ලුවෙන් මුකුත් නොකර සිටීමක් තමයි තියෙන්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීරට ඉදිරිපත් කරන්න කියලා. අස්රයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේ කිව්වේ අර මුකුත් නොකර නිකන් හිටීමක් ගැනනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර දැන් මම අර ඉස්සරහ කෝවිඩ්පත් ගියපුවාම දැන් එතනදී අපි ගෙදර ඉන්නවා නම් මොනවා හරි වැඩ කරනවනේ ස්වාමීන් වහන්සේ මුකුත් කරන්නේ එතන සම්පූර්ණ විවේකයක් හොඳට සතිය තියෙනවා හොඳට සමාධිය තියෙනවා එහෙම සිතිවිලි ඉඳලා හිටලානේ මුළු දවසම ගත්තත් එන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි එහෙම ඉඳ පුළුවන් මට දවස් දෙකයි පුළුවන් උනේ සාවින්හන්ස අන්තිම දවසේ තව දවසක් ඉන්න ඕනම් ඔපචුනිටි එක තිබුණා හැබැයි මගේ යාළුවා ආවෙ හින්දා මං කගල පැනලා ගෙදර ආවා <laughs> ඒක මේන් ගේම් කරගන්න <laughs> ඔව් එතන මම ඕනනම් ඉන්න තිබුණා හැබැයි ආවා ඉතින් සාවින්හන්ස ඒක තමයි ඒක ලේසි නෑ මොකද ඒක දැන් හරි බෝරින් කියලා හිතනවනේ මුකුත් නොකර සිටීම හරි බෝරින් හරිම ඒකාකාරී කිසි රහක් නැහැ ඇල් වතුර වගේ කියලා තමයි ඉතින් හිතෙන්නේ. මොකද හිත ඉල්ලනවා අපිට විවිධත්වයක්, විචිත්‍රත්වයක් ඕ ඉල්ලනවා. හ්ම්. ඒක තමයි. ඒක පුරුදු කරන්න ඕනේ. ඉතින් අපිට ලේසි නෑ. අපිට ඒක පාටම කරගන්න බැරි වෙයි. ඇතුලේ තියෙනවනේ තාම ඉල්ලන කට්ටිය ඉන්නවනේ ඇතුලේ. අරක දීපාම් මේක දීපාම් කියාගත්ත ගමන් තාම තණ්හාව විටින් විට කෑ ගහනවා. ඉතින් එතකොට ඉතින් එයාව එයාට අහු වෙනවා අපි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ කෙනෙකුට දැන් අද්භාෂ්‍ය ධර්මදේශනාවක නිතර නිතර සමාධිය ටිකක් වැඩිපුර ඇසුරු කරන්න කියලාද සමාධියක් වඩන කෙනෙකුට ගොඩාක් වෙලා ඉන්න පුළුවන් කියලා කිව්වේ නෑ එතන එතන මම අදහස් කරේ නිකන් අරමුණක දීප අරමුණේ සිටීමක් ඒක එහෙම මේකත් වෙන්නත් පුළුවන් හැබැයි බැරිත් නැහැ මොකද මෙයා පුරුදු කරලා තියෙනවා එක විදිහකට ඉඳීමක් විශේෂයෙන්ම කාමච්ඡන්දයට පටහැනිව ඉන්න පුළුවන් ගතියක් ඒකාග්‍රතාවයක් හිතේ තියෙනවා ඒ නිසා යාට දැන් මේ අනිශ්චිත බවක් අහු වුණොත් එයාට ඒක තේරුනොත් ඒකෙත් ඉඳීමේ ප්‍රවණතාවයක් නැත්තේ නැහැ. ඉතින් ඒ ඉතින් පුජ්‍යලයෙන් මත වෙනස් වේවි. ඉතින් හරියටම 100%ක් එහෙමයි කියලා කියන්නත් අමාරුයි ඉතින්. වෙන්න පුළුවන් ඉතින්. එහෙම නැතුව අපිට දැන් ආයි සමාධිය වැඩිපුර වැඩුවා කියලා වැඩි උපේක්ෂාව වැඩින එක තමයි. මටත් හිතෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් දැන් විශේෂයෙන්ම දැන් ડોක්ටර්වක කරන්න ගියොත් එහෙම ආයි පැටලෙන්න පුළුවන්. මොකද සමාධියට යන්නේ. දැන් ඇතම් කෙනෙක්ගේ සමාධිය ප්‍රබලයි. සමාධිය පැත්තට දාගත්තට පස්සේ ඊළඟට ආයෙ මේකට ගන්න බෑ. සමාධියම හිර වෙනවා ඊළඟට ගිහිල්ලා. දැන් මේ නිදහස් වෙච්ච හිත නිදහස් පැත්තේ තියාගෙන කෙලෙස් ආවත් කමක් නැහැ. ඒක දැක දැක යන එක වඩා සුදුසුයි ආයෙ සමාධියක් අස්සට ගිහිල්ලා පටලව ගන්නවට වඩා. හොඳයි. දැන් ගෙදර ඉන්නකොට හරිම විවේකයේ තියෙනවා. වැඩ කරන තැනත් පුදුම විදියට විවේකයේ තියෙනවා. හැබැයි මම අර කායිකව වැඩ කරනවා. එතකොට බණ අහනවා පොතක් කියවනවා එහෙම කමක් නෑ ඒක තමයි පොඩි විවිධත්වයක් දෙන්න වෙනවා අපිට ඒක තමයි 100ට 100ක් ඉතින් මේ එක පාටම කරගන්න අමාරුයිනේ ඒකයි අද මා කිව්ව අර ඕගතරණ සූත්‍රයේදී එහෙම බුදුහාඳුරුව පෙන්වන්නේ මේක දඟලලත් බෑ නිකන් ඉඳලත් බෑ එක පාටම මම ගොඩ දානවා කියලා දත් මිටි කාගෙන දඟලලා එහෙම කරන්නත් බෑ. හැබැයි අත්හැරලා දාලා නිකන් ඉඳලා වීරයක් නොකර කරන්නත් බෑ. මේ දෙක කොහොමද මේ මැද්දෙන් අරන් යන්නේ? ජල පහරට අහු වෙලා ගහගෙන යන්නෙත් නැතිව මුකුත් නොකර ඉඳලා ගිලෙන්නෙත් නැතිව කොහොමද මේක ගාහන්ට සැඩ පහරත් ප්‍රයෝජනෙට අරගෙන දඟලන්නෙත් නැතුව ගහගෙන යන්නෙත් නැතුව හිමීට ඊළඟ පැත්තට ඊළඟ අනිත් එතරට යන්නේ කොහොමද මේක තමයි ඉතින් අපේ තියෙන අභියෝගය ඒ වගේ කෙනෙකුට ස්වාමීන් වහන්සේ තව තව මම තවත් කුසල් කරොත් මේක ගමනට පහසුවක් වෙයි කියලා හිතුණොත් කුසල් කෙනෙක් දාන ඔය ඒ වගේ දේවල් මම හිතනවා ඊට වඩා නුවණ පැත්ත ටිකක් ඒ කියන්නේ සුතමේ ඥානයක් තව ටිකක් දාගන්න එකේ වරදක් නැහැ. ඒතකොට ප්‍රතිපදාව ගැන තව තව විශ්වාසය ගොඩනගෙනවා, තහවුරු වෙනවා. ඒ වගේ පැති තියෙනවා. ඉතින් දැන් ඒ කියන්නේ භාවනාම කර කර ඉන්නත් බැහැනේ. ඉතින් කතා බහ කරන්න සිද්ධ වෙනවා, වැඩක යෙදෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා කරගන්න හැබැයි ඉතින් අනවශ්‍ය කර්මාන්ත පටන් ගැනීමක් මෙතනදී අදහස් වෙන්නේ නැහැ ඉතින්. අනේ ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් දැන් ඔබ වහන්සේ අද කිව්වා එක එක ක්‍රමවලින් යන අය ඉන්නවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනා ක්‍රමයේ කෙනෙකුට හරියන්නේ කියලා ඒකෙන් කියන්න බෑ නේද යාට නිවන මේ ආත්මය අවබෝධ කරගන්න බෑ කියලා. ඔව් එහෙම කියන්න බෑ. වෙන ක්‍රමයක් අහුවෙන්න ඉඩ තියෙනවා. කියන්නේ එක එක අයට එක එක ක්‍රමනේ තියෙන්නේ. දැන් හිතන්න යම් කෙනෙක් සමතයක් වඩන්න ගියා, සමාධියක් දියුණු කරගන්න ගියා. අසාර්ථක වුණා. ඉතින් ඉතින් අදහස් වෙන්නේ නැහැ නේ අභව්‍යයි කවදාවත් මේ මේ නුවණක් දියුණු කරගන්න බෑ. එහෙම කියලා කියන්න බෑ. එයාට වෙන භවනා ක්‍රමයක් පාවිච්චි කළා. විපස්සනාවක් කරහා ගිහිල්ලා, සක්මනකට ගිහිල්ලා සමාහට ආයි ගොඩ ගන්න පුළුවන්. ඒ එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ සමහරවිට ආයෙත් සක්මනකට ගිහිලා ඒ කියන්නේ මේ ක්‍රමයෙන්ම නෑ නෑ. ඒ කියන්නේ හිතන්න අපි සමාධියක් දියුණු කරන්න ගිහිලා දත්මිටි කාගෙන ධානයක් වඩා ගන්න ඕනේ කියලා දඟලනවා. ඉඳගෙනමයි වැඩේ කරන්නේ. අහලා දෙවුන්නේ නෑ සක්මනක් ගැන. දැන් සක්මනක් කියන්නේ ඇහැ අරගෙන කරන එකක්නේ. ඒකෙදි මෙහෙම සමාධියක් ගැන නෙමෙයිනේ කතා කරන්නේ. ඉතින් එතකොට හැබැයි යාට ඒක අසාර්ථක වුණා. හැබැයි යාට දැන් වෙන පැත්තක් අහු වුණොත් විපස්සනා පැත්තක් අහු වුණොත් සතිපට්ඨානයක් අහු වුණොත් ඉතින් ඒ පැත්තෙන් යන්න ඉඩ තියෙනවා. සතිපට්ඨානයෙන් තොරව ආ එහෙමනම් කියන්න අමාරුයි මට නම් මොකද දැන් මෙතෙන්දී උනත් අද කතා කරපු එකේදී උනත් දැන් ඔය අන්තිමට එකතු වෙන්නේ නිකන් චිත්තානුපසනාවකට ධම්මානුපසනාවට නැත්නම් වේදනානුපසනාවට කියන්නත් පුළුවන්. මොකද දැන් අර වගේ සමාධි මට්ටමක ඉඳන් දැන් බලනවා එතන තියෙන වේදනාව දිහා. දැන් බලනවා එතන තියෙන සුඛය දිහා, සැපය දිහා, ප්‍රීතිය දිහා, ඒ සංස්කාර දිහා, ඒ සංඥා දිහා. දැන් ඉතින් වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව දැන් ඔය කතා කරන්නේ. අනේ ස්වාමීන් වහන්සේ එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ පදපරම කියලා කොටස ආ ආ ආ ඔව් ඒකත් එහෙමත් කච්චේ ඉන්නවා හ්ම් භාවනා ටැකිස්කට වැටින්න අමාරුයි ස්වාමීන් එහෙම කියලා කියනවා ඉතින් ඔව් ඉතින් ඇත්තටම දැන් කල්පනා කරලා බලන්න කී දෙන කී දෙනාද භාවනා කරන්නේ <laughs> <laughs> ඔව් ඉතින් අපි හිතනවා මේ ඔක්කොමලා භාවනා කරනවා කියලා නේද? අපි හිතනවා මේ ඔක්කොමලා භාවනා කරනවා කියලා. එහෙම එකක් නෑ. සෑහෙන පිරිසක් භාවනා නොකර ඉන්නයි තියෙන්නේ. නොකර ඉඳීමයි කරන්නේ. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. හරි. පෙරවන් සමයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙකක් අද ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා.